සබරතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්සේ සබරතු අරහතෝ සම්මා සම්බුද්දස්සේ අසමන්ත දුක්ඛේ දුක්ඛං අවිය පටිච්චං යාතිති දුක්ඛාදරාදි දුක්ඛා යාදිති දුක්ඛෝ මරණං දුක්ඛං අත්ථි හේහි සම්පයෝගෝ දුක්ඛෝ නිවේරි වික්ඛයෝගෝ දුක්ඛෝ යම් දුක්ඛං නලබති සම්පි දුක්ඛං සංති විදේන සන්තු පාදානක් සම්වා දුක්ඛාති යෝගාර්ථය අංගරත්නය කරයි. යෝගාර්ථය පාස්කරන සම්බන්ධ කරගෙන ඉපදිතක ඉතිරිවෙන කටිපස්ථාන ආගතිපස්ථාන සූත්‍රය ඉදිරිපත් කරගෙන තවත් වාදන යන ධර්ම දේශනා මාලාවේ අද අපි මේ 74 වෙනි අංකයයි පස්සලා තියෙන්නේ ඒ වෙනකොට අපි සත්‍ය පතේ ඒ සත්‍යාවි භක්තිය සාකච්ඡා කරන කොටකට යහුල බිලා තිනවා අපි ඒකට ප්‍රතික්‍රිය දීන ඊටපි ලබා කතා ගත්තා ඒකදී මතක් කරගත්තොත් සත්‍ය හතර පිළිබඳව අවසනාන්තික වශයෙන්ම බොහෝ දෙනා අහලා වුරු කෙනෙක් අයං විස්සං අරිය සත්‍යං යතානං සම්පදානාති අයං චිත්ත සමුදයෝති යතානං සම්පදානාති ඉතයන් ඉදං චිත්ත නිරෝධ අරිය සත්‍යං යතානං සම්පදානාති අයං චිත්ත නිරෝධ ලාන්ති ප්‍රතිපදා අරිය සත්‍යං යතානං සම්පදානාති කියලා තියෙනවා අහුවා අරන් වෙලා දුනා එයින් මේ චතුරාර්ය සත්‍ය පිළිබඳව සමස්ත සම්පූර්ණයක් අපි ඡායන කොට විපාක නිය පාර ලබා ගත්තා ඒ ඒ දේවල ඉදිරියට ගන්නවා නම් මේ අනෙකුත් සත්‍ය සෝවිපාස්තික ධර්මවල නොදැනෙන නොදැක්කේ මේ චතුරාර්ය සත්‍යය බුද්ධ ශාසනය පිළිබඳව දේශන මාර්ගයෙන් හඳුන්වා දෙනකොට මූලික ආරේ බව දක්වනවා. නමුත් ක්‍රියා ප්‍රතිපදාවක් වශයෙන් ඒක අත්තිකෝදි පාස්තික ධර්ම වල ගැලපෙන්නේ නැහැ, ගැලපෙන්නේ නැහැ. ඔත් මේ සතිපට්ඨාන සූත්‍රය මේ චතුරාර්ය සත්‍යයෙන්ම පිළිගන්නේ නිසා දෝ මේ චතුරාර්ය සත්‍ය කියන වටිනාකම පිළිගන්නේ මේ සතිපට්ඨාන සූත්‍රයේ ආරම්භයේදීම උන්මක දේශනාවක් වශයෙන් මේක ඒකාය මාර්ගය කියලා දක්වනවා. මේ සතර සතිපට්ඨානයේ අවසානයේ එකම තැනකට එකම එල්ලේකින් චතුරාර්ය සත්‍ය කරාම සමන් කරන බවක් මේකෙන් ගන්න වෙනවා කියලා හිතා ගන්න පුළුවන්. මොකද පරිවර්තන වහන්සේ පවා ඉතාමත්ම විඥානාකාරක මින්ගතු කායයට දේශනා කරලා තියෙනවා මහණෙනි ඔබලාත් මමත් මේ චතුරාර්ය සත්‍ය ඇති නැති සත්‍යාකාරයෙන් දන්නා නිසා මේ ජීවිත මවන්ත කෙලවරක් හොඳින් සංසාරයේ මුක්තන් පරිදරුවා දැන් අපි චතුරාර්ය සත්‍ය අවබෝධ කළා විශේෂයෙන්ම අවබෝධ කළා මම ඔබලාට අවබෝධ කරලා දුන්නා කියන්නේ ඒ නිසා බුද්ධ බුදුජානන් වහන්සේ නමක් ලෝකේ පහළ වීමේ ප්‍රධානම කෘත්‍යය මේ චතුරාර්ය සත්‍ය අවබෝධ කිරීමත් අවබෝධ කර දීමත් කියන එක ගන්න පුළුවන්. ඒ කියන කාරණාව දිවිදීම නිසා තෝ අද මේ මහා සාගරය වගේ අපි සාමාන්‍ය සම්ප්‍රදාන කියලා වචන කියනවනම් 84000ක් වූ මේ ධර්මස්කන්ධයේ තියෙන විවිධත්ව ඉන්නවා සමහරු ඉතාම සුළු කොටසක් මේ වගේ මේ දුක්ඛ සත්‍ය අවබෝධ කර ගැනීමත් ඒ අමුදේ අවබෝධ කර ගැනීමත් ඒ නිදහස් වීමත් ඒ සඳහා ප්‍රතිපත්තිය කිරීමක් කියන ප්‍රායෝගික මාර්ගයක ධර්ම තිබෙනවා. නමුත් බොහෝ ඉඳක් පරිතරයක් මේක මේ කියන ප්‍රෝජනේ කලකලා නෙමෙයි මේ උදාහරණ හදාරන්නේ උදාහරණට තමයි දක්වන්නේ විවිධාකාර මෙතික කියන ලාභ ප්‍රෝජන හිතාව. මේ නිසා ඒ අත්ව අර මුලින්ම ප්‍රතික්ෂේප කරපු දුක අවබෝධ කිරීමත් ඒ සමුදය ඒකට හේතුව දැනගැනීමත් ඒ නිදහස් වීමත් ඒ සඳහා ඇති මේ ප්‍රතිපත්ති මාර්ගය ආර්ය අෂ්ටාංග මාර්ගයක් කියන එක අන්ධ වෙන නිසා ඒක දැන හෝ නොදැන ප්‍රතික්ෂේප කරපු නිසා මුළු බුද්ධ ආගමෙම ඒක වේදනාවම ඒ කොනේ සිට මේ කොටත් මේ කොනේ සිට ඒ කොටත් නිමෙන්නේ මොකද්ද බුදුහාමුදුරුවෝ කියලා තේරෙන්නේ නැහැ කියලා ප්‍රකාශ කරනවා. ඒගොල්ලෝ බුද්ධ ශාසනයම ඉඳලා බුද්ධ ධර්ම කොටසම ආගම සම්බන්ධ කොටස්ම විවිධ ආගම් සමග ගලතමින් මානව පරිණාමයේ අවස්ථාවල් වශයෙන් කලකන්නේ දාර්ශන වශයෙන් කලකන්නේ මේ පැත්තට මේ පැත්තට පිළිවෙලින් තාම මූල මූල බලා ගන්න අන්දමන්ද වෙනවා මොකක්ද කියන්නේ මොකද මේ ඔක්කොම දේශනා කළේ මේක විශාල ප්‍රශ්නයක් ඒ මොකද ඒත් මුලින්ම අන්ධ වෙලා තියෙනවා මේ චතුරාර්ය සත්‍යයේ කාරණාව ඒ චතුරාර්ය සත්‍ය අවබෝධ කරනකොට ඔය ප්‍රශ්න කරන මිනිහ ගැළවෙන යන ප්‍රශ්න කරන මිනිහයම කිය වෙනවා ඒ දෘෂ්ටිය සත්‍යය දෘෂ්ටිය වෙනවා අර මොකද ඉඳගෙන මේ සාසනයේ තියෙන අත්හඬ වෙලා තියෙන ඕන වෙලා තියෙන මේ සත්‍යය දෘෂ්ටිය අයියෙන් අල්ලගෙන ඒක මෙගොඩම තාවුරු කරගෙන අර වතුරට බහින්නේ නැතුව මේ වතුර පිළිබඳ හදාගන්න. ඒකා ඒක මහා අවුලක්. අවුල් ජාලයක් වඩ පස්සලා. නමුත් මේක මේ වගේ අදීන් පාපම් වල කවදාවත් මේක දේවල් වෙන දේවල්. ඒකා සර්වචන් වහන්සේ යම් කෙනෙකුට දැන් අපි අද මේ ජන්මලාභය ලැබලා තියෙන්නේ බුද්ධ ජායන්ති 2500ක් ගත වෙච්ච සමයක ඉතින් මේ වෙනකොට මේකේ අර්ථ ව්‍යංජන සහ පද ව්‍යංජන සහ අර්ථ නානා විදියට නියුල් වෙන්න පුළුවන් බව අපි ගෞතම සරුවත් යන ආසේ නෝදාල කියන්නේ ඉතින් උන්වහන්සේ මතක් කරලා තියෙනවා මානෙනි බලානේ ශික්ෂාචාරයේ නිවිච්ච තැනකට යනකොට යම් කිසි කාල මන්දිරයක් තරහ වැටලා තියෙනවා දැක්කොත් ඒක ප්‍රෝධනයේක හැදෙන්නේ කියන යථා ස්වභාවය මොකක්ද කියලා දැනගන්න ඒක නැවත ප්‍රතිසංස්කරණය කරන්න ඕනේ. ප්‍රතිසංස්කරණය කරනකොට එතන විචිනේ කියන මහා දේවල් අතරින් මේ දෙක අයිති දෙවයි ඒකට ආගන්තුක ආපු දේවල් ඒවයි කියන එක ප්‍රතිසංස්කරණය ඔයගලට දැනගන්න පුළුවන් වෙනවා. එතනදී සෑහෙන ප්‍රභේදයක් ඒ දෙක අවශ්‍ය නැති දේවල් කියන එක ඒක බැහැර කරන්න බැහැර කරලා ඒ දෙයට ප්‍රතිසංස් කරන්න අවශ්‍ය දේවල් කරලා අවසාන ඇතින්ෙන් දැනගන්න මෙන්න මේක වෙන්නේ නැති දේ ඇති. පරමගුණ මන්දිරේ ඇති මෙහෙම වෙන්නේ කියලා හිතා ගන්න කියලා. ඒ කියන්නේ මේ වගේ තැන්වලට ඕන තරම් පිටින් උදුරු මත ඉන්නේ කියනවා. ඉතින් ඒක නිසා මේ සත්‍වාල් සත්‍ය පිළිබඳ කතාවේදී උදුරු මත නැහැ කියලා හෝ මේ බුද්ධ ශාසනය නැහැ කියලා මේ වෙනකොට අපි කියන අමාරුයි. නමුත් අපේ ප්‍රධාන අර්ථය නම් මේ දුක්ඛ සත්‍ය ආත්පසින් අවබෝධ කිරීමෙන් මේ ධාවත දැක්වෙනා වූ සමුදය සත්‍යය ප්‍රහාණයන නිරෝධය සාක්ෂාත් කරණයන ආර්ය අෂ්ටාංග මාර්ගය පිළිපැදීම නම් අපට සිද්ධ වෙනවා උත්සාහකමක් හදාගන්න. අපිට මේ එක එක නා ඉදිරිපත් කරන මතිමතාන්තර වලින් අපි රකින්න සීලයෙන් අපි වඩන සමාධියෙන් අපිට වැටෙන ඇත්ත ඇති ඇති දැන විපස්සනා ඥාන වලින් කවුරු මොන දෙයක් පිළිගන්න හැදුවත් අපිට හදා ගන්න ඕනේ. ඒකට සම්පූර්ණ අයිතියක් මේක තියෙනවා. එහෙම නොවුනො එහෙම ඊට නොපිබුණු මේ 99.99ක් වෙන කිසිම හරයක් හොයන්නේ නැතුව බුද්ධ ශාසනය කොන සිටිනකොට කතා හැදින නැත්නම් ජනමතයට අනුව සංයයක් එහෙම තිබ්බොත් අවදාකවත් මේ මෙලොව වශයෙන් නිවන් දකින්න හදනවා කියන කෙනාට උදව් සම්පූර්ණ වෙනවා. ඒ නිසා සංවචනහසේ විවිධ පැති වලින් මේකට උදව් උපකාර කරලා තියෙනවා. මම හිතනවා මේ චතුරාර්ය සත්‍ය දේශනාවට ඒ වගේම ආදාති ඉදිරිපත් කරන්න හදන සතමන්ත දීප්තරේ දුක්ඛං අරිය පස්සං කියන කොටසට අපිට අපේ ස්වාධීන මතය හැම වෙලාවෙම කරනවා. අපිට ඒක හැම වෙලාවෙම එන්නේ එන්නේ එන්නේ එන්නේ වෙනස් වෙමින් පරිණාමයටපත් වෙමින් යන එකක් බව පිළිගන්න සිද්ධ වෙනවා. ඒක නිසා අපට වාසනාවට වගේ මේ දුක් ආර්ය සත්‍ය පිළිබඳව අර මහා සතිපට්ඨාන සූත්‍රයේ සෑහෙන විස්තර සුත්ත වචනේ වශයෙන්ම ඉදිරිපත් කරනවා. ඉතින් ඒවා අපිට තීරලා බලනකොට මේ බුද්ධ වචන වලට අහුම්කම් දෙනකොට ඒ බුදු සුවඳ බුදුජානන් වහන්සේ එක්ක ඒකවනාරාමයේ වැඩ ඉන්නවා වාගේ අපිට සෑහෙන සමීපස්ත භාවයකට යන්න පුළුවන්. නමුත් ඒකට අර තමන්ම රකින්නා වූ තමන්ගේ පිළිපිදි සීලය, සමාධිය, ප්‍රඥාව අවශ්‍යයි. මේකේ ගුණවකට තමයි ඒකේ පළගත්මක තමයි මේ බුද්ධ වචන, මේ පාළි වචන අපි සම්බන්ධ කරගන්නේ. ඉතින් ඒකදී දුක්ඛ සත්‍ය පිළිබඳව අපි දවස් 15කට පහලකට ඔය ධම්මචක්කප්පවත්තන සූත්‍රය අධ්‍යයනා කරන්න පුරුදු වෙලා තියෙනවා. අහන්න පුරුදු වෙලා තියෙනවා. අතපාඩම් කරන්න පුරුදු වෙලා තියෙනවා. ඒක සඳහන් වෙන්නේ ඔය පාඩමයි සතිපට්ඨාන සූත්‍රය සඳහන් වෙන පාඩමයි. ඒක සිය ගණන් අනුකූප සම්බුද්ධ දේශිත සූත්‍රවල සඳහන් වෙනවා. ඒකෙදී අරුවචන් වහන්සේම පිළිතුරු දීමේ අදහසින් ප්‍රශ්න මතු කරනවා කොහොමද මොකක්ද මේ දුක්ඛාරිය සත්‍ය? ජාති දුක්ඛා. ජාතිය දුකයි. ජරාපි දුක්ඛා. ජරාවටපත් වීම, විරායම දුකයි. ව්‍යාධිති දුක්ඛා. මරණය දෙදව රෝග, ව්‍යාධ රෝග ආබාධ වලපත් වීම දුකයි. මරණන්ති දුක්ඛයි. මරණය දුකයි. ඊළාවට අප්පියේ සංපයෝගෝ දුක්ඛෝ. තම තමන්ට අප්‍රියමනාප පුද්ගලයන් සමග හමු වෙන්න වෙන එක නැත්නම් එයාටන් එක ඉන්න වෙන එක එයාටන් පැත්තකට මැදටපත් වෙන්න වෙන එක දුක. මේ හිත් ප්‍රයෝගෝ දුක්ඛෝ යම් කිසි ප්‍රියමනාප වස්තුවක් පුද්ගලයෙන් වෙන් වෙන්න වෙනවා නම් ඒක දුකයි. යම් පිච්ඡං සම්පි නලබති දුක්ඛං යම් අපි ඉච්ඡං ඉච්ඡං කියන්නේ කැමති වෙන දේ. ඉච්ඡං පච්චිතං පත්තිතං කුයං කියලා ගාතාවෙන් ඉච්ඡිතං කියන ඔබ යමක් කැමතිද? පත්තිතං ඔබ යමක් ප්‍රාර්ථනා කළාද? ආනේ ඉච්ඡ වේවා කියලා කියන අපිනකට අනුමෝදනා කරනවා. අන්නේ ඉච්ඡිත භාවය. කැමැත්ත යම් කැමැති දෙයක් වෙනවා නම් යම් පිච්ඡං නලබති නොලබේද සතුටුයි. අපි ලෝකයේ ජීවත් වෙන රක්කු වශයෙන් අරක ලැබුණොත් හොඳයි මේක ලැබුණොත් හොඳයි කියලා බලාපොරොත්තු වෙනවද? ඒ මේ ලැබෙච්ච බලාපොරොත්තු දෙන්නේ නොලැබී යන දුක. අවසාන වශයෙන් බලනකොට මේ පංච උපාදානස්කන්ධය වෙන රූප, වේදනා, සංඥා, සංඛාර, විඥාන කියන ගත්තාම රූපේ වාසය ලෙමුත් අපි කැමැති දේ අපිට ලැබිලා නැහැ. වේදනාව ගත්තත් අපි හැම වෙලාවෙදීම සුඛ වේදනා, දුක්ඛ වේදනා, අදුක්ඛම සුඛ වේදනා කියන එකෙන් හැම වෙලාවෙම සුඛ වේදනාමයි ඉල්ලන්නේ. ඒක ලැබෙන්නේ නැහැ. සංඥාව ගත්තත් අපි හැම වෙලාවෙම කැමති අපිට වාසිදායක සංඥාවල් අපෙන් නිකුත් වෙනවා නම් අපට ලැබෙනවා. නමුත් එහෙමම වෙන්නේ නැහැ. සංස්කාර වශයෙන් උත් අපි ඒක හැමත අප ළඟට ඉදිරි ඉදිරිපත් වෙන සෑම දෙයක්ම අපි හැඩගස්වනවා සංස්කරණය කරනවා මේ තමයි සුදුසු තාලෙට හරව ගන්න හදන නමුත් ඒවා ඒ තාලෙට හිතින්නේ විඥානයේ වශයෙන් මේ මේ දේවල් වෙන් කරගෙන නැති දේවල් හිතින්ම වාගෙන මේ ලෝකේ ගන්න හැදුවට ඒවා ඒ තාලෙ හිතින්න බොහෝ ඉක්මනට වෙනස් වෙලා යනවා මේ නිසා යෝග අවතරයක් වශයෙන් ගත්තත් සාමාන්‍ය කුසලයක් වශයෙන් ගත්තත් මේ උපාදානස්කන්ධ පහම දුකයි ඉතින් අභාගිකට වගේ උපාදාන ස්කන්ධ පහට තමයි තැනෙක් තැනැත්තෙක් අරයා මෙයා පුද්ගලයා ස්ත්‍රියා පුරුෂය කියලා කියන්නේ. ඉතින් ඒක නිසා මේ අවබෝධ කරගන්න ආතන මම වශයෙන් ගන්න මේ තුල තියෙන්නේ ਸਰවඥ දේශනා අනුව ගත්ත මේ උපාදාන ස්කන්ධ පහමයි. නමුත් මේ උපාදාන ස්කන්ධ පහ දුක්ඛව පවතිද්දී මේ උපාදානස්කන්ධයේ මේ තියෙන දුක්ඛිත භාවය වසා ගැනීම සඳහා සියලු දෙනාම සැපක් පිටුපස්සේ හඹාගෙන යනවා කියන එක අපට පිළිගන්න වෙනවා. උපාදානස්කන්ධ පහ වශයෙන්ම දුකයි නම් ඒ අර මේ අඩුව තියෙන කෙනා ඒ අඩුව වසා ගැනීම සඳහා සැපක් හොයාගෙන දුවනවා කියන එක තමයි සංසාර ස්වභාවය. ඉස්මින් ලෝකේ පටිච්චිතෝ දුක්ඛෝ ලෝකේ පටි ලෝකෝ පටිච්චිතෝ මේ ලෝකේ මොකේද පිටලා තියෙන්නේ දුකේ මේ ලෝකේ පිටලා ඉතින් ඒ නිසා බලනකොට තේින්නේ අපේ බුදු දානන් වහන්සේගේ මේ ලෝක දර්ශනය මේ නාස්තික දුක්ඛදායි ඒ නිසා දුක්ඛාන්ත නාඩගමක් දුක්ඛාන්ත වෘත්තාන්තයක් වගේ ඒක නිසායි මේ මෑතකදී මේ සාත්වාන්තේ බොහෝමත්ම ඍජු ප්‍රකාශනයක් කෙරුවේ බෞද්ධයෝ කියලා කියන්නේ මේ දුක ලෝකයේ දුකක් එහෙම නැත්නම් මේක සෝපාන්තයක් ම බව මුලින්ම පිටිගන්න පිළිගන්නා වූ සාස්තුන් වහන්සේ නමකගේ ගෝලයේ පිටසක් එයත්ෝ ඒ නිසා හොඳ මානසික මට්ටමක ඉන්නවා වෙන්න බෑ ඒ නිසා ඒක ලෝකෙට පිළිගන්න බෑයි කියලා ලෝ බොහොම විධානයෙන් ප්‍රකාශනය කරා මොකද මේක සර්ව බලධාරී ලෝක හිතානුකම්පී පුද්ගලික දෙවියෙක් ඉතින් මාපු දෙයක් නම් උන්දට පිස්සු යන එක නරකට දුකටම ගන්න. ඒ වින්දාද වඳින්න වටිනා සාර බලධාරී කියලා මේක දුකක් නම් එන් සප්පහැසිලිවම මේ ලෝකේ පිහිටලා තියෙන දුකකය එනනම් පංච උපාදාන ස්කන්ධයේ මේ දුකේ කියලා පිළිගත්තොත් අර දෙවියන්ගේ කො සාර බලධාරීකමට කෙනෙහිල්ලක් වෙනවා. නැත්තම් උන්දගේ තියෙනයි කියන ඔය මහා කරුණාවට කෙනෙහිල්ලක් වෙනවා. එහෙම නැත්තම් උන්ද මේ බුද්ධික දෙවියෙක් කියන එකත් එනෙහිලක් වෙනවා. බුද්ධ දේශනාවේ අර ඒක ජාතක කතාවක කරුවචන සඳහන් කරනවා මැව්වා නම් යමෙක් උන්දට කියන්න වෙන්නේ මැවුම් කාර්යය කියලා. මේකට කියන්න ඕන විනාශකයි. හේවලෝ ආත්පතින්ම මෝරේ ආත්පසින්ම විනාශකයේ කියන එක සර්වඥාන්සේ දේශනා කළා. මොකද මවලක් කියන්නේ හත්ී කොන දුක. භාග්‍යගත වගේ අපේ බෞද්ධයෝ මේකට පිළියම් කරලා ලතු ගාලා සුවඳ කරලා මේක සැපක් බව පෙන්වන්න හදන අර දෙවියන්ාතේ ගෝලෝ පිටිපස්සේ ගිහිල්ලා මේක මේ නාවතෙන් දකින්න කාරණු වහගෙන මේ නානා ආකාර සම්දප්තන. ඌකට නැටුවා. ඉතින් දීල කරකවගෙන අර බල්ලවලිගේ අපණ්ඩ පිටිපස්සේ කරකවනවා වගේ රවුමේ කරකවනවා. සල්ත මහා මේරු පර්වතයේ වටේ තමන්ගේ වලිගය අල්ලගන්න වේගෙන් දුවන කාලසර්පයා වගේ වේගෙන් දුවනවා. ඊහෙම දුවන ඇත්තන්ට සර්වඥාන්සේ මුල මතක් කරලා දෙනවා සංපිත්තේන පංච පාදානස්කන්ධා දුක්ඛ. මේක පින්න බැලුවා. ඒක සිංහ බැල්මක් සර්වචනාති කිව්ව ප්‍රශ්නයක් තියා එනකොට ප්‍රශ්නයක් මතුවෙනකොට ප්‍රශ්නේ මුලම බලන්නේ. ඒක තමයි සිංහයාගේ ප්‍රතිපත්තිය. ගලක් දමල ගහපුවාම ඒ ගල පස්සේ එලවන ගිහිල්ලා හපන එක බල්ලගේ වැඩි. සිංහයා බලන්නේ කොහෙන්ද ගල එන්නේ කවුද ගල ගහන්නේ කියලා ගලක් දෙකක් එනකම් බලහන් ඉඳලා ඊළ ගල ගහන එක මරලා. බල්ල කරන්නේ ගහපු ගල පිටිපස්සේ ගිහිල්ලා ගල හපලා ගස් කඩා ගන්නවා. ඒ වගේ මෙතන දුකක් නැතය. මේක සර්ව බලධාරිය, මේක සුභය, මේක හොඳය, මංගලය කියලා මේ උපන්දින සාධක පවත්වන්නයි නැත්තම් ආරම්භක මුල්ගල් තැබීමේ මහා උත්සව පවත්වන්නයි සමාරම්භක මහා සමාරම්භ උත්සව පවත්වන්නයි යෑමේදී මෙන්න මේ සංකීර්ණ පංචපාදානස්කන්ධා දුක්ඛා එහෙම නැත්තම් දුක්ඛේ ලෝකෝ පටිච්චිතෝ කියන කාරණාව අපිට සාවකාරිකව කෙරෙකින් වහන්න තිබේ ඉතින් මේක මේ වසා ගැනීමේ වැඩ පිළිවෙල තමයි දිගින් දිගටම ලෝකයේ සංකාරය වශයෙන් පවතින්නේ ආර්ථික විද්‍යාව කියන්නේ ජීවිත සම්පත් වලින් අසීමිත ආශාවල් ඉෂ්ට කිරීම සඳහා ගන්නා උත්සාහයක්. පොඩ්ඩක් ඉතිකීතින් මිනිස්සෙක් ඒකෙන් තත්ත්වේ වහගන්න නිතරම කරාවෙන් පීර පීර ඉන්නවා වගේ තමයි ආර්ථික විද්‍යාව කියන්නේ. ආන්න ඒක තමයි මේ ලෝකයේ මේ තියෙන ප්‍රහිත ජීවිතය. නැත්නම් ආර්ථික ප්‍රවර්තනයේ සංවර්ධනයේ සමාජික වශයෙන් පවස්නා වූ මේ දේවල් විවිධ බාහන වශයෙන් පවස්නා වූ මේ විමුක්තිය ගැන කතා කරනකොට මෙන්න මේ කළු ලපයක් වහගන්න කරන උත්සාහයක් තියෙනවා. ආ මේකට ඍජුම ඍජු ඇත්තම ප්‍රකාශනය තමයි සංකීර්ණ පංච පාදානස්කන්ධය. මේ ලෝකය අවබෝධ කරගන්න හදනේ සර්වඥාන්ති කවුද කියලා අවබෝධ කරගන්න හදන ධර්මය අවබෝධ කරන්නේ කවුද කියලා හදන සංඝයා කියන්නේ කවුද කියලා අවබෝධ කරගන්න හදන මේ තේරම කරන මේ අවබෝධ කරන පුද්ගලයාගේ පංච උපාදානස්කන්ධයෝම ආත්පතිම දුක. ඉතින් ඒකකොට පටන් ගන්න මේ දීම කියන්නේ විශාල කටට දා ගන්නකොටම චිත්ත රට වැටෙන මහා චිත්ත වේදා. ඉතින් හුඟ දෙනකොට මේක අර සීනි ආවරණයෙන් වට කරලා දෙන්න වෙනවා. ඒක නිසා මේ දුක සත්‍ය පිළිබඳව කතාව සතිපට්ඨාන සූත්‍රයේ අවසානයේ තමයි තියෙන්නේ ආයනුපස්සන, වේදනානුපස්සන, චිත්තානුපස්සන ආදී ධර්ම හොඳට අවබෝධ කරලා මේ ඉඳ ගන්න පටන් භාවනා කරන අවසානයේ දක්වාම උත්පත්තියේ පටන් මරණ මොහොත දක්වාම මේක හතියේ කොන තියෙන මේ දුක්ඛ ස්වභාවය කියලා තේරුම් ගන්න නම් එසේ මෙසේ දැනමුතුකම එසේ මෙසේ තලතුණකමක් තිබිලා බෑ ඒක නිසා හුඟ දෙනෙක් හිතනවා මේක පුංචි කාලේ දිගන්නන්ට අමාරුයි මැදේම ජීවිතේ වයස දිගන්නන්ට අමාරුයි ඒ තලකුණා වයසට ගියාම තමයි ගැලපෙන්නේ කියලා නමුත් ඒ එක ජීවිතයක් අල්ලාගෙන මේ මූල ධර්මේ ලං කරන්න හද නැත්නම් ඒ හැටි සංසාර වශයෙන් බලනකොට අපි සෑහෙන වයසක ඇත්තෝ හැම කෙනෙක්ම නොදන්නා කෙලවර කරපරන් සංසාරේ ගත කරගෙන ඉන්න නිසා අපි කොච්චරක් මේවා පිළිබඳව ඊට පෙර ආත්මවල දැන හඳුනගෙන තියනවාද කියන එක දැක් ගන්න නම් මේ කායानुපස්සනාව කියන ආය පිළිබඳව සිය පීඨ වීමේ පටන් ගෙනගෙන චිත්ත වේදනා චිත්ත ධම්ම කියන කොටසට යනකොට භාවනාවේදී Tamanට වැටෙන්න පටන් අර ගන්නවා ඒ Taman අරගත්ත මූල කර්මස්ථානයේ වේවා එහෙම නැත්නම් ඒ මූල කර්මස්ථානයේ යට කරමින් එන්නා වූ බාධක අරමුණක් වේවා හොඳ සමාධියක ඉන්නකොට සෑම අරමුණක්ම කරන්නේ දෙලන එක තමයි. ගැටීමක් තමයි. හැපීමක් තමයි. ඒ හැම හැපීමකින්ම වෙහසක් තමයි ගෙන දෙන්නේ. ඉස්තරලාම සිද්ධ වෙන්නේ යෝගාවචරයට අපි ආනාපානේ ගත්තොත්, පිම්බීම හැකිලිම ගත්තොත්, බුද්ධානුස්සතිය හෝ මෛත්‍රී භාවනා වගේ අරමුණක් ගත්තා. ඒ අරමුණ මතු කරගෙන අනෙකුත් නීවර ධර්ම යඩපත් කර ගැනීමම දුක. ඒක නිසා මේ ලක්ෂ ගණන් භාවනාවට බැස්සට සිය ගණනක් ඉතුරු වෙච්ච අනෙක් කට්ටිය මේ මේ පෙරදිලා පැත්තකට යන්නේ. නමුත් යම් කිසි කෙනෙක් මේ තමන්ගේ භාවනා අරමුණ මතු කරගත්තත් ඉස්තරලාම පේන්න තියෙන්නේ ඒක ඊටාම ඕලාරික ගොරෝසු අවස්ථාව. අපි අර විශාල අරමුණු රාශියක් කපාගෙන නිවන රාශියක් කපාගෙන මූල කර්මත්තන් හිත දානකොට නම් යම් කිසි විදියක ජයග්‍රහයි හැඟීමක් තියෙනවා. ඊට පස්සේ අර මේම හිත සිව් මේකන සිව් මේකන යනකොට ඒ අරමුණ මග ඇරිලා নানা ආකාර අර පුංචි පුංචි අනෙකුත් අරමුණු වලින් බාධාවල් වලට පත් වෙනකොට උගක් යෝගාවචරයෝ ඒ මූල කර්මස්ථානය අමතක කරලා අනිකුත් කර්ම වලට ගිහිල්ලා හිත නන්නස්සාර නමුත් උංගාරපරේ දීලා මේ වෙලාවේ මොනවාක්වත් බලන්න බෑ හිමු වෙන්නා වූ මේ සූක්ෂම වෙන්නා වූ මූල කර්මස්ථානයේ දිගේම හිත පවත්තන්නේ කියලා දෙන උපදේශය දුකසේ දරාගෙන ඉඳිට යන පටන් අරගත්තොත් මේ පුද්ගලයාට පේන්න පටන් අර ගන්නවා මතු වෙන මතු වෙන සෑම අරමුණකින්ම දෙලීම ඊර්ගෑම ඉස්පාසුවක් වෙන තත්ත්වයක් ඒකට මේක හොඳටම ප්‍රකට වෙන්නේ විදර්ශනා භාවනාවදී නමුත් සමතේදී පවා මේක ප්‍රචාර සමාධියට කිච්චිනකොට වැටෙන්න පටන් ගන්නවා. අවසානයේදී ඒ අරමුණු මුල කර්මස්ථානයේ පවතිද්දිම දැහෙනවා රූප පේනවා ඉතින් යාම හිතවිලි එනවා වේදනා පහල කරනවා මේ සේරම එකම පණුරිට්ටක් වගේ හැපිච්ච පණු ගොඩක් වගේ එකටම දඟලන්න පටන් ගන්නවා යෝගාවචරය ඉතාමත්ම ඒක නොබලත් බැලුවාමත් ඔක්කාර ජනකයි. බියලවන සුළුයි. කෙලවරක් කරගන්න බෑ. අසරණයි. ආනේ தත්ත්‍ය තීචිතර මූල කර්මස්ථානයෙන් බලාගෙන ඉන්නකොට ඉන්නකොට මේ මූල කර්මස්ථානයේ ගෙවිගෙන ගෙවිගෙන ගෙවිගෙන යනකොට විශේෂයෙන්ම උපේක්ඛාවට අපත් වුණාට පස්සේ තමයි තේරෙන්නේ මේ අරමුණු රාශි රාශි වැඩි වෙන්න වැඩි වෙන්න එක අරමුණ කෝලාරිකම වැඩි වෙන්න වැඩි වෙන්න බලාණි දිල්ල බය එනවා. බලාණි දිල්ල වෙහෙස කරවන සුළුයි. ඉස්පාසුවක් දෙන්නේ නැහැ. අවදාකවත් මුලක් මඩක් අගක් වෙන් කරගන්න දෙන්නේ නැහැ. නමුත් යෝගාවචරයා ආරමුත්තන් සාධෝ මේ ඕලාරික අරමුණ සොයෝයා සමහරලාට අරමුණ මතුවේ නැත්නම් හයිය හුස්ම ගන්න හෝ පෙළඹෙනවා. බඩ කුඹලා හෝ බලන්න පෙළඹෙනවා. ඒ මොකද අර අරමුණකින් තොරව ස්පාසු වෙච්ච උපේක්ෂාව යෝගාවචරය අත්දකලා හුරු නැහැ. ඉතින් ඒකකොට යෝගාවචරයට මේ මඩේ හිතුවක ඉන්න වගේ ආර හිතේ කිසිම තේමාවක් නැති. යායෙන්ත යන්නේන තනක් නැති. අන්දමන්ද වෙච්ච ස්වරූපයක් ඇති වෙනවා. මිනිසා තේරුම් කරලා දෙන්න වෙනවා කර්මස්ථානාචාර්යවරයාට එකම අරමුණේ පුළුවන්තරම් සිවුම් වෙනකොට වෙනකොට වෙනකොට අරමුණු නැතිවීම හැපීමක් නැතිවීම ඉස්පාසු වෙන ගතියක් හිතට එන්න පටන් ගන්නවා. ඒ උගෝක උපේක්ෂාව වෙනකොට තමයි තේරෙන්නේ මේවා ඔක්කොගෙම නැති බව තමයි එකම සැප. කියන තාකල් මේ කරන්නේ අතෝරක් නැතුව කෙලමකට. ඒක නිසා මේ දුක්ඛ සත්‍ය පිළිබඳව ඉති කෘත්‍ය පෙන්න පෙන්නන්නේ සීලනට්ඨෝ පෙළනගත. මේ පෙළන ගතිය වැටහෙනකොට ඕකේ තියෙනවා අනිකුත් සත්‍ය හතරේ ගෑවිලා යන ගතිය. මේ පෙළන ගති රාශියකින් හැදිච්ච එකක් මිස කවදාකවත් තනි මිනිහෙක් දැක ගන්න හම්බුනේ පුංචි පුංචි පුංචි පුංචි කොටස් රාශි වශයෙන් තමයි මේ වෙලාවේ කණු ගොඩක් නලියන්නාසේ අවසක හඳ පායලා තියෙනකොට වැව් මත්තකට ඒ වැවේ වතුර හෙල්ලෙනවා නම් ඒ හෙල්ලෙන වැවේ වැටෙන ඡන්දයාගේ ඡායාව කොහොමද කඩ කඩ වෙලා යන්නේ? ඒ වගේ රාශියක් වෙයි. එහෙ නැත්නම් ඉර පායලා තියෙන වෙලාවේ බොහෝදායක ගියාම මුහුදේ රළ පේන්නේ ලක්ෂ කෝටියක්. කවදාකවත් ඉස්පාසුවක් නැතුව පෙළෙන හැටි ආනේ ස්වරූපෙට තමයි තියෙන්නේ. ඉතින් ඉස්සල්ලා යෝගාවචර හිත හිතන මේක මොහොතක් මේක බවක් මේක එකක් කියලා නමුත් කස්මේ විශාල ප්‍රදේශ පේන්න පටන් ගන්නවා. ඒ නිසා මේක සංකතයක්. රාශියකින් හැදිච්ච දෙයක්. එකක් වෙන් කරලා බැලුවොත් ඒකේ ගතිය තියෙනවා නමුත් රික්තක්. ගොඩක් කලහපයක් වශයෙන් බලනකොට කිලෝරක් කරගන්න බැරි මේ සංකතත් තියෙනවා. එක්කෙනෙක් නම් එයා ළඟ නැති කරලා වෙන ඉවර කරන්න පුළුවන්. කෝටි ගණන් ලක්ෂ ගණන් තියෙනකොට කෙලවරක් මරලවක්, කපලවක්, අයින් කරලවක් ඉතින් ප්‍රතික්ෂේප කරලා ඉවර කරන්න. ඒ නිසා මේ පවතින මේ සංකත ස්වරූපේ පේන. ඒ දිහා ඔක්කොම දැක ගන්න හදාටින් හෝ එකක් දැක ගන්න හදාටින් හෝ බලාන ඉන්නකොට හරි දැවීමක්. සංతాපයක් තියෙන්නේ. ඒ සංతాපය නිවෙන්න නම් මේ නාම රූප ධර්මයන්ගේ සම්පූර්ණ නිරෝධයක් වෙන්න ඕනේ. එතකොට නිරෝධය කියලා කියන්නේ සංతాපේ අනිත් පැත්ත නිවීම. මේ සඳහා ඇති මාර්ගය විපරිණාම. ඊතරෝම සංසාර පුද්ගලය Taman මේ නිවන් දැකීම සඳහා හෝ සැප ලබන මාර්ග බොහෝ ශීක්‍රයෙන් වෙනස් කරනවා. අද UNP e කාර්යයක් කරනවා හෙට ශ්‍රී ලංකා කාර්යයක් කියලා බලනවා. මේ සැප මේකෙන් ලැබෙයි කියලා. විවිධාකාරයෙන් පැතිමාර කරන නමුත් සර්වඥ දේශනා සඳහන් කරනවා මේ සංකතයන් අතර ආර්ය අෂ්ටාංග මාර්ගයේ වූ එකම මාර්ගය හැමදාම යෙදේ. ඒකෙන් පිටපයින් වාරයක් පාස මේ Tamange වැඩපිළිවෙල නැවත නැවත නන්නතර. ඒක එකම මාර්ගයේ යෙදුනොත් ගැලවෙන්න පුළුවන් විවිධ මාර්ග දිගේ අනේක හැමතැනම වතුර හොයාගෙන ලින්ක් අපන කෙනෙක්ගේ වැඩක් වගේ. කොච්චර ලින්ක් අපුවක් කවදාකවත් උල්පතට යන්න හම්බුනේ ඒ නිසා කපන එක අඩියටම කපන්න ඕන. ගලටම යනකම්. එතකොට නම් අඩු ගන්න තමන් කපන එක වැරදි කියලාවත් දැනගතයි. ඒක නිසා විපරිණාම ස්වභාවය හොඳට තේරුම් අරගන්න වෙනවා. මේ අරමුණු රාශි වශයෙන් ප්‍රකට වශයෙන් තිබීම විදේශ නම්බුවක් නෙවෙයි. විශාල වැඩ කොටසක්. කොහොම කෙවලා දාන්න වෙන නිසා අල්ලගත්ත එකම අරමුණ කෙවලා දාන එක ලේසි. නිසා ඒ අරමුණ ප්‍රිය වුණත් අප්‍රිය වුණත් මේක දිගේම යන්න ඕනේ කියලා මේ දුක්ඛ සත්‍ය පිළිබඳවමත් ඔය පීලනාර්ථය සංකතාර්ථය සංතාපනාර්ථය විපරිණාමාර්ථය කියන මේ හතර වටහා ගැනීමේ ශක්තිය යෝගාවචරය. එතකොට මේ යෝගාවචරය අර උත්සාහගම් පොත් පෙරලා පෙරලා එහාට මෙහාට මත ප්‍රකාශ කරන්නා වූ දාර්ශනිකයෙක් හෝ චින්තකයෙක් තත්ත්වයටපත් වෙන්නේ නැහැ. ඔහුට භාවනා කරන ගමන් සර්වඥ දේශනාවේ මෙන්න මේවා තියෙනවා නේද කියලා වැටෙනකොට තමන් අත්දකින්න දේවල් වලට ලොකු ශක්තියක් ලැබෙනවා. ධර්ම කොටසත් එක්ක එකතු වෙනකොට ලොකු ශක්තියක් ලැබෙනවා. ශක්තියක් ලැබෙන්න ලැබෙන්න ලැබෙන්න අද යමන් යන පාර හරි මේකමයි මේක මේ දේශාවකාලේ ලැබෙන වෙහෙස මේ ලාහකාල ලැබෙන පෙළන ගතිය ඒක වළක්වන්න බෑ. මේ තමයි ඇති කියලා ඉස්සරහට යන්න පුළුවන් ගැතියක්. එතකොට එහෙම යෝගාවචරයකට නම් හොඳවට තේරුම් කරලා දෙන්න පුළුවන් සංවච්ඡ දේශනාවේ සඳහන් වෙන්නේ මේ චතුරාර්ය සත්‍ය අවබෝධ කිරීමට අවශ්‍ය කරන විතරයි. එහෙම නැතුව මේ බෞද්ධ භාවයකට, විචාරක භාවයකට සියලුම ප්‍රශ්න වලට උත්තර දෙන්න පුළුවන් සත්‍යයක් ඇති කරන්න ඕනකමක් සංවච්ඡ දේශනාවේ නැහැ. මේක ප්‍රෝජනේ සලකලා. කියන උපයෝගීතාවාදී කිය උපයෝගී භාවයේ සලකලයි මේ ප්‍රජාවා ඥානයත් එක්ක මම ලෝකේ දැනගත්ත ප්‍රදේශයේ දැනුම විශාලයි මේ මහා කලේ තියෙන කොළ වගේ මම මේ උඹලට උගන්වන්නේ මේ අතරගත පොළ ටික වගේ ටිකක්. ඒ මොකද මේකෙන් විතරයි මේ චතුරාර්ය සත්‍යයට යොමු වෙන්නේ. අනිකුත් දේවල් වලින් ඒ වගේ පරෝධනයක් ඉෂ්ට වෙන්නේ නැහැ. ආනේ බව අපි තේරුම් ගන්න. තේරුම් අරගෙන අමීරි වුණත්. ආගෙන ඉන්නකොට දුක දනවන වුණත්. ඒ සුද්ධෝත්තම පාවුල් පහන් පහන්ති අර විදිහට ප්‍රකාර කළත් අපි හිතා ගන්න වෙනවා ගැලවුම තියෙන්නේ නම් මේ අඳුරු තැන තමයි. ආලෝකවත් සංදර්ශන තැන්වල සැප සතුට ප්‍රීතිය ඇති කියලා තමයි අර අඳුර මේ ආලෝකයට පයින් පළ ගැට්ටෝ වගේ මේ සංසාර සත්‍ය දුවයි. නමුත් සර්වඥාන්තේ ප්‍රත්‍යාවන්තයෙන් අමතර දේශනා කරනවා මානි වැඩි වෙන්න නම් ප්‍රථමයෙන්ම මේ දුක්ඛ සත්‍ය පිළිබඳව මූලික තමන්ගේ සංඥාව චිත්ත මාතය පිළිසු කරගන්න. සූදානම් කරගන්න. අහලා තියෙන්න ඕනේ. හිතලා තියෙන්න ඕනේ. ඒ නිසා දුක්ඛ සත්‍ය පිළිබඳව හොඳ ගෞරවයෙන් ඒක පීරලා වෙන් කරලා තේරුම් කරගන්න ඕනේ. ඒ නිසා සර්වඥාන්සේ චතුරාර්ය සත්‍ය හඳුන්වා දීලා දුක්ඛ සත්‍ය පිළිබඳව ජාති ජරා ව්‍යාධි ආදී මේ දුක් පෙන්නලා ඊට පස්සේ උන්වහන්සේ මේ ජාති දුක කතමංච වික්‍රේ ජාති බොහෝම ලස්සනට පෙන්ලා දීලා කියනවා ඒකේ ಜಾති සංජාති ඔක්කන්ති අබිනිප්පන්ති ආදී වශයෙන් මේ ලෝකයේ තියෙන්න පුළුවන් අණ්ඩජ ජලාවුජ සංසේතිත ඕපපාදී කියනවා වූ ಜಾති වර්ග හතරම මේ ධර්මයට ගැලපෙන දුකෙන් ගැලවීම පිණිස ගැල හේතු වෙන ආකාරයට යම් කිසි ඒ ඒ සත්ත්වනිකායේ ඒ ඒ තැන්වල උපදීමක් වෙනවා නම් ඒක જાතිය කියලා. සංජාතිය කියලා කියන්නේ මේරිච්ච ඉඳුරන් සහිතවම උපදින. ඔක්කාන්ති කැපකට මව කුසකට පිවිසෙනවා. අබිනිබ්බන්ති එන මව කුසක පහසක් නැතුවම උප්පත්ති ලබනවා. මේ ආදි විදියට ඒ જાතියේ විවිධ ප්‍රභේද තරවචනාංශේ පෙන්ලා දෙනවා. ඉතින් මේකෙදී මේ જાතියක් එහෙම නැත්නම් මේ විශේෂයෙන්ම මේ මව් කුසලට පිළිඹීම පිළිබඳව අද පත්තරවල පිටු ගානයි ජනමාධ්‍යවල තියෙන පැය ගානයි අරගෙන බැලුවොත් උගා දෙනකොට නොනිමෙන සාකච්ඡාවකට ප්‍රස්තුත ලබා දීලා තියෙනවා. ඒක පිළිබඳව ගොඩක් විස්තර කරන්න ගිය අර බුදුම ස්වාමීන් වහන්සේ මතක් කළේ උන්වහන්සේ නමක් කියනවා මේ මේ අත්තන්ගේ මේ වැඩපිළිවෙල මේ චින්තකයන්ගේ සහ මේ දාර්ශනිකයන්ගේ වැඩපිළිවෙල කරල් අහුලන්නන්ගේ වැඩපිළිවෙලට සමානයි කියලා. ඒ කරල් අහුලන්නන් කියලා කියන්නේ ඔය ගෝතම්පත් කරන ප්‍රදේශවල අයිකොන්ටික මිනිස්සු කොවියා කුඹුර කපාගෙන උප්පිටි අර අරගෙන ගිහිල්ලා පැල මේ බත පෙරගත්තට පස්සේ ඉතුරු වෙලා තියෙන කරල්ලා හැදින්න පැසක් අරගෙන ඇවිදිනවා. ඒ ඒ જાතියේට ඒ මේ අයිකොන් ටික මිනිස්සෙයින්ට ඉතින් හිමියක් නැහැ, කොයිතන් කිරීමක් නැහැ, රාජ්‍යරුවන්ගෙන් අවසරක් නැහැ කොයිතන් කරන්නේ. නිසා මේ මිනිස්සෙන්ට තියෙන අවසරේ ගොවියා විසින් කොට ඉදම කුඹර කපාගත්තට පස්සේ ඉතුරුලා දෙන අරල උලන්න පුළුවන්. අන්න ඒ වගේ තමයි අද චින්තකයෝ මේ ඔක්කොම ගොවියාස් කරගත්තට පස්සේ අර ඉතුරුලා දෙන කරල්ල හැදින්න වගේ මේ ජාතිය පිළිබඳව විවිධාකාර මත ඉදිරිපත් කරනවා. ඉතින් මේ මත ඉදිරිපත් කරනකොට බුද්ධ ධර්මයේ පාරලා අවසලා බැලුවත් ඒකේ බුදුරජාණන් වහන්සේ ඒ ඒ දලාවට ගැලපෙන විවිධාකාරයෙන් මේ ධාතිය පිළිබඳව විස්තර කළා කියලා. දැන් භික්ෂුන් වහන්සේ නමකට විනය පිළිබඳව බලනකොට ඒ භික්ෂුන් වහන්සේ නමකට අධිශීලයක පිළිගන්න අවුරුදු 20 සම්පූර්ණ වෙන්න ඕනයි කියලා එක වෙලාවක සරුවචනාංශයේ නීතියක් පනවනවා. නමුත් එක වෙලා නීතිය පනවලා වැඩ කරගෙන යනකොට එක වහා උපසම්පදා කළ යුතු තැනත් එක්ක ඉදිරිපත් වුණා අවුරුදු 19 පැනලා පිච්ච සම්පූර්ණ වෙලා නැහැ. සර්වචනාදේශින්දි මතක් කරා මව් ගැබේ හිටපු කාලයත් එක්කම අවුරුදු 20 සම්පූර්ණ වෙනවනම් උපසම්පදාට කැපයි. මේකට කියනවා ගබ්බ වීසති. අන්න එතනදී සර්වචනාංශේ ඒ මව් කුසේ පිළිඳි පිළිසිඳ ගැනීම මතක් කරලා දෙන්නේ මව් කුසට විඥානයේ පහළ වෙච්ච තැන පටන් අවුරුදු 20 සම්පූර්ණ හරි. ඉස්සදීලා අවුරුදු 19යි මාස 3ක් 4ක් ගිය කෙනාට මව් කුසේ සිටි කාලය කොච්චරද කියලා විඥානයේ පහළ වෙච්ච තැන පටන් අරගත්තාම එයාට අවුරුදු 20 සම්පූර්ණ වෙනවා හරි. ඉතින් මේ විදිහට සම්බන්ධව කතා කරලා කියන්නේ විඥානයේ පහළ වෙනවා. දැන් මේ කාලේ හැටියට බලනකොට අවුරුදු 5ට ළමයි ඉස්කෝලේ දාන්න ඕනයි කියලා ආණ්ඩුවේ කියනවා. ඉතින් ඒ ළමයා හරියට අවුරුදු 4යි මාස 11යි දවස් 30ක් නැත්නම් 29ක් ගත වෙච්ච කෙනෙක් නම් ඉතින් ඒ ළමයා තව අවුරුද්දක් බලන්න ඉන්නවා. ඉතින් ඊට පස්සේ ඒ දෙමාපිය එකතු වෙලා ඉතින් උද්ඝෝෂණ කරා. උද්ඝෝෂණ කරලා පස්සේ රජය මේක සලකා බලලා මාසයක් කල් දුන්නා එහාට. ජනවාරි වෙන්න ඕන ඊට ඉස්සලා ඊට ඉස්සලා අවුරුද්දේ දෙසැම්බර් මාසේ කොයි වෙලාව හරි කමන්නේ නැහැ කියලා. දැන් නම් කොහොමද කියන්න දන්නේ මේ ඒ දවස්වල තිබුණු නීතිය. අන්න ඒ වගේ සලකා බලන්න සිද්ධ වෙනවා. අන්න ඒකෙදී සර්වඥාන්සේ මේ જાතිය පෙන්ලා දුන්නේ ඒ විඥානයේ පහළ වීමත් එක්ක. නමුත් ඔය තිතායතන සූත්‍ර වාගේ තැන්වල සර්වඥාන්සේ පෙන්ලා දීලා තියෙනවා එදා පැවතිච්ච මේ දුර්මතේ අන්ව විස්තර කරද්දී જાතිය පෙන්නකොට උන්වහන්සේ දේශනා කරනවා තින්නම් භික්කවේ ධාතුණං උපාදාය. චන්නං භික්කවේ ධාතුණං උපාදාය. මේ රූප වේද පඩවියාපෝ තේජෝ වායෝ ආකාශ විඥාන කියන මේ ධාතු 6 එකතු වෙලා යම් වෙලාවක මව් කුසේ කබ්බාවක් කන්ති කියලා කියනවා. ගැබේ එකතු වීමක් සිදු වෙනවද? ඔක්කාන්තියා සති ජාති. ඒ එකතු වීමත් එක්කම එතන જાතියක් වෙනවා. ඊට පස්සේ ඒ අනුව සලායතන, පස්ස, වේදනා ආදී අර පටිච්චසමුප්පාද ක්‍රමයට ඒ චිත්ත වීතිය දිගට වැඩ කරනවා. ආහන එතන වේදනා පහළ වෙලා දැනීම ඇති වෙච්ච තැන පටන්ම දුක්ඛං. ඊටන් දුක්ඛන්ති කියලා පටන් අරගන්නේ කියලා. ඒ නිසා උන්වහන්සේ මේ જાතිය විස්තර කරලා දෙන්නේ ওই අතරමැද මොකක්ද අන්තරාභාවයක් එහෙම නැත්නම් ගන්ධබ්බයක් ආදිවාදී කතා ඇති කරගෙන මේ සංසාරේ පීර පීරා ඒක හොඳට තේරුම් ගන්න හොඳින් සංසාරේ ජීවත් වීම සඳහා දීපු අත්ලක් නෙවෙයි මෙතන පවතින ආ වූ පටිච්ච සමුප්පාද ස්වરૂපේ පෙන්නලා ඒ මොහොතයි මේ අනිකුත් සෑම මොහොතකමයි ඕ දුරට සමාන සංසිද්ධියක් සිද්ධ වෙන්නේ ආන්න ඒකට බහින්න නම් ඒ යෝගාවචර විපස්සනා ඥාන අනුකූලව යන්න ඕන. මෙන්න විපස්සනා ඥාන ගැන කතා කරනකොට ඔය පච්චේ නාම රූප පරිච්ඡේද ඥානය ගැන විස්තර කරනකොට ඒ උඟක් පසු කාලීනව දිනු වෙලා ආපු ආචාර්ය මතයක් එතෙන්දි පෙන්නනවා යම් ආකාරයකට යෝගාවචරයට විපස්සනා ඥානෙ පහළ වෙලා ඒ අරමුණේම හිත පවත්වාගෙන යන්න පුළුවන් දැන් පැවතුණා දැනුත් පවතිනවා මතරත් පවතී කියලා විශ්වාසය ඇති වෙනකොට ඒ යෝගාචරයට පේනවා මේ මතුවෙන අරමුණක් තමන්ගත මූල කර්මස්ථානයේ වෙන්න පුළුවන් වෙන මොකක් හරි එකක් වෙන්නත් පුළුවන් ඒ මතුවෙන අරමුණත් ඒ හා වේගෙන් ශීඝ්‍රයෙන් ඇති වෙනකොටම දැනගන්නා ඥානයක් ඉදිරිපත් වුණාම ලুকু කලෙලියක් එනවා හිතට. මේක කිසිම නොදන්න තැනක් නෑ අඳුර තැනක් නෑ හොඳට පැහැදිලි. සද්දයක් එනවනම් එනකොටම ඇහිම බව දාන්න. උදරේ පිම්බීම හැක සිදි වෙනවනේ මේ පිම්බීම බව දාන්න. ආශ්වාස වෙනවනේ හොඳට ආශ්වාසය දාන්න. ප්‍රශ්වාසය දාන්න. හැකිලිම දාන්න. එන ඕනම අරමුණක් සෑගත්තාම ලොකු කලෙලියක් එනවා අරමුණ හිතයි අතර වෙනසක් නැති තරමට වගේ. වීදුරු කැලලකින් යහපැත්ත බැලුවා වගේ හොඳ පැහැදිලි දර්ශනයක් එනවා. මෙන්න මේ දර්ශනයට එනකොට ඒ ඇතිවෙනා වූ අරමුණ. ඒක නාම ධර්මයක් වෙන්නත් පුළුවන් රූප ධර්මයක් වෙන්නත් පුළුවන් විස්තර කරන්න උගාක් වෙලාට රූප ධර්ම ඉක්තු කරගෙනයි විශේෂම වායෝ පොට්ඨබ්බ ධාතුව කියන ප්‍රකට රූප ධර්මයේ තමයි මූල ධර්ම වශයෙන් ඉදිරිපත් කරගන්නේ ඒ වායෝ පොට්ටබ්බ ධාතුවේ උපාදේ පේන්නේ නැහැ. පේන්නේ පිටිය. අපි මෙතන ගන්න උපාදෝ පඤ්ඤායති වයෝ පඤ්ඤායති තිතස්ස අඤ්‍ය තත්තම් පඤ්ඤායති කියලා හෝරණ සංස්කාරයේ ඉපදීම පැවතීම නැතිවීම කියලා තුනක් උගදිනේ අහලා තියෙන ප්‍රතිචයි. ඒකෙදි මෙන්න මේ පවතින මැද හරිය තමයි මේ නාම රූප පරිච්ඡේද ඥානයේදී යෝගාවදට අරමුණු වෙන්නේ. ඊ අරමුණ වීම පවා සීක්‍රින් වෙනයි කරන හිතට ලඟුණාම හිතේ ලොකු කලෙලියක් එනවා. මට මේකේ දකින්න බැරි දෙයක් නැහැ. එන ඕනෑම අරමුණක් කොච්චර යොසුලෝ කොච්චර සීක්‍රෙන් එනවද? ඒහා සමානව මෙනෙහි කරන හිත යොසුල වෙලා සීක්‍ර වෙලා ඒ ඒ දේ ඒ ඒ වශයෙන් දැනගන්නවා කියන මේ තීක්ෂණ නැත්නම් හය ආකාරයකින් දස ආකාරයකින් පුරු පුරුදු පුහුණු වෙච්ච මේ ඥානයේදී ඒ ඒ චිත්තක්ෂණයේ අර උපාදේ පේන්නේ නැහැ කියලා. ඒ පුද්ගලයාගේ හිත පුහුණු කරලා නැති නිසා පේන්නේ ඒකේ පැවතීම. සංගේ පේන්නේ නැහැ. උල පේන්නේ නැහැ, අග පේන්නේ නැහැ, පිටකොන්ද විතරයි පේන්නේ. හැබැයි මේ චිත්තක්ෂණයේ චිත්තක්ෂණයට දසදහස් කෝටි වර අරමුණු පහළ වෙන නිසා හිත පිළිපිලි නැවත පහළ වෙන නිසා ඒකින් ඒකින් ඒකින් ඒකකට දිකට යාදන ගතියක් කියනවා. නමුත් නාම රූප පරිච්ඡේදයේදී යෝගාවචරයට ඒ ධර්ම පහළ වීමේ උප්පත්ති ස්ථානේ පේන්නේ. මේක මේක දැනගෙන ඕ නොදැනගෙන වෙන්න පුළුවන්. යෝගාවචරය තව ඉදිරියට මේ අරමුණේම බලන්න හිතියොත් ඊගාව චිත්තක්ෂණයේදී උට ඒ ධර්ම එක එකක් පිළිතරා තියෙන සිටිය කියලා නැවතත් මේ ටිකේ කියන වචන මෙතන පාවිච්චි කරන වෙනත් අර්ථයකින් ඒක හේතුව වැටෙන්න පටන් ගන්නවා අරමුණ පහළ වීම නාම ධර්මයක් හෝ වේවා රූප ධර්මයක් හෝ කවදාකවත් අහේතුකව පහළ වෙන්නේ ඒක හේතුකව පහළ වෙන්නේ විවිධාකාර හේතු නිසා විවිධාකාර හේතුඵල පහළ වෙනවා මේ හේතුව ඵල දැකමින් නාම රූප පරිච්ඡේදයේ විසද කරගත්ත යෝගාවචරය භාවනාව ඊගාව ඥාණයට යනකොට ඒ හැම හේතුඵල නාම රූප ධර්මයකටම හේතුව පේන්න පටන් ගන්නවා එතකොට තමයි අපි ඒකට කියන්නේ ඒකට පරිසම්පාද අවබෝධය යථාභූත ඥාණය ධර්මයේ ඇති හැටි දකින්න පටන් ගන්න නම් බැලුව බැලමට හම්බ වෙන පළවෙනි ඥාණයේදී පේන්නේ ඒ වගේ තමයි මේ ලක්ෂ ලෝකයේ කොච්චර මිනිස්සු දිහා අපි බලන්නේ හිටියත් මේ සත්‍යයේ උප්පත්තිය ලෝකේ පෙන්වන්නේ නැහැ. ඒක අහංගා කරන්නේ. ඈම ලොකු gedarakama තියෙන තිඹිරිගේ කියලා එකක්. කරවල කාමරේ. ළමේ හම්බෙන්න යනකොට අම්මයි මේ මේ වින්නකෝ අම්මයි විතරක් ඒක ඇතුළට ගිහිල්ලා හම්බෙච්ච දරුවා ගෙනලා පෙන්නනවා. මිසක් දරුවන් හම්බ වීම පෙන්නන එක අසභ්‍ය කාරණා. එහෙනම් දැන් කාලේ තියෙන්නේ ඒ ප්‍රසූතාගාර. ඒවට ගෙනියලා ඒක පිරිවි පක්ෂයට පෙන්වන්නෙත් නෑ සාමාන්‍ය මිනිස්සුන්ට පෙන්වන්නෙත් නෑ අසභ්‍යයි. ඒක නොවිය යුත්තක්. ඒක තමයි මේ සම්මත උප්පත්තිය. සම්මත උප්පත්තියට බොහොම කලින් තමයි ඔය එකක් භාවක් අංකය සිද්ධ වෙන්නේ. ඒකත් සිද්ධ කරන්නේ සම්පූර්ණයෙන්ම අංගලක්. ඒක මේ දෙවියන් ආදිගේ සූක්ෂම නිර්මාණයක්. මේ පටන් ගන්නවා දැක්කනම් කවදාකවත් මේ උපන්දික සාධක පවත්තන එකක් නැහැ. ඒ තරම්ම අසභ්‍ය ක්‍රමයක් මේක තියෙන්නේ නැත්නම් සම්මතයේ ලෝකයට පෙන්වන්න බැරි තත්ත්වයක් තියෙනවා. පෙන්වනවා නම් ඒක නරක දෙයක් විදිහට සම්මත ලෝකෙ පිළිගන්න. ආහනේ විදි උප්පත්තිය කළේ යම් ප්‍රමාණයකට ඒක හොදලා පිරිසුදු කරුවට පස්සේ තමයි වන්දලෙන් ගෙනල්ලා ඕන කුමාරයා පෙන්වන්නේ අප්පටයි ඒ කට්ටියට. ඒ වගේ හැම තැනකදීම ලෝකෙ දිහා බැලුවොත් මේ සෑම මේ සංකීර්ණ දේවලම උත්පත්ති හැංගිලා තියෙනවා. ඒක යම් ප්‍රදේශයකට ආවට පස්සේ සංගුණ ආකාරයට පස්සේ තමයි ලෝකෙට බොහෝම සාර්ථක වෙනවා ඉදිරිපත් කරන්නේ. නමුත් සර්වඥාන්සේ මේක යෝගාචරයට මතක් කරන මේ ඉදිරිපත් කරන දේ බැලුවට අවදාපත් જાතිය දකින්න බැහැ. ඉදිරිපත් කරන දේ නොබල જાතිය දකින්න බැහැ. ඒ නිසා ඉදිරිපත් කරන දේ බලලා මේක මයිලඟට එනකොට සෑහෙන මෝරලා තියෙනවා. මේකේ මුල අල්ලගන්න ඕනේ. මුල දකින්න නම් ඒ එන එන එක එන්නකොටම අරමුණ මතුවෙනකොටම පැනලා මෙනේ කරන්න. මේක තමයි තමයි යෝනිසුමනසිකාරය කියන්නේ. යෝනිසුමනසිකාරය නැති කෙනා අරමුණ Tamanට තැතියට තියලා සුදකින් වහලා පෙනුමක් වශයෙන් ඉදිරිපත් කරන බොහෝම සන්තෝෂයෙන් බාර ගන්නවා. ඒ කියන්නේ මේක හොඳයි ඔක්කොම මෝරලා තියෙන දැන් තියෙන මට පාවිච්චි කරන්න විතරයි කියලා. නමුත් කවදාකවත් එහෙම බාර ගන්න කෙනාට නැිතරින් නතර වෙන කෙනාට මේ කිසිම දෙයක උප්පත්තියක් දක්වන්න ලැබෙන්නේ නැහැ. ඒ නිසා ඒ බුද්ධයාට සිංහ ප්‍රතිපත්තිය අනුගමනය කරන්න වෙනවා මේ අරමුණ එනවාත් හා සමගම වරේකට පැනලා අල්ල ගන්නවා වගේ. පාපන්දු ක්‍රීඩකේ ඒ පාපන්දුවට කිසිම ඉඩක් නැතර වෙන කෙනෙකුට එන්න නොදී Taman අතර එනකොටම ඒ පන්දුව කරට පැනලා යනවා වගේ ආරමුණට පැනීමේ ශක්තිය එන්න එන්න දිනු කරන යෝගාචරයට ඉස්ලාම නාම රූප වශයෙන් අරමුණ වැටේ. ඒ දැකලා ඒක කිසිසේත්ම හරයක් යඹුරක් මුලක් මම දැක්කේ නෑ මේක නැවත නැවතත් එහෙම සීඝ්‍රයෙන් මෙනෙහි කරමින් කරමින් එන දේ එනවා සමගම අපේ සිංහලෙන් සාමාන්‍ය කියන්නේ රත් වෙච්ච වෙලාව යකඩේ තලා ගන්නවා. ඒ වගේම කියන රත් වෙච්ච යකඩ දකපුවාම මහාචාර්ය අපස්සපැත්ත උඩ තම තමයි තලනවා කියලා. එහෙම යෝග අවශ්‍යක තියෙන සන්තෝෂෙට අරමුණ නොදක්ක ක්‍රමයට වේගයෙන් මතුවෙනකොට ඒහා වේගයෙන් හිත මෙහෙවමින් මෙහෙවමින් අරමුණේ මූලාශ්‍රය පණවන හැටි තාමම දැකින දැක්කට යුතුයි කියලා මුලට මෙහෙවන ලද හිතකින් යුක්තව භාවනා කරනවා නම් උගා කල් කරන්න වෙන්නේ. ඔය ලෝකේ ඉදිරිපත් කරන ආටෝප සාටෝප සහිතව මේ ප්‍රසංගේ දිහා බලන හිතියොත් තේින පිටකොන්ද විතරයි. tire පිටිපස්සේ ගොඩක් වැඩ තියෙනවා. ආනේ tire කොළ පිටිපස්සේ වැඩට එකවරම යන්නත් බෑ tire පිටිපස්සට ඉස්සරලා අපි සාමාන්‍ය නාටකම බලන්න ඕනේ. බලලා ඉතාමත්ම සමීපව, ඉතාමත්ම උච්ඡන්නව, ඉතාමත්ම ආසන්නව අරමුණු මෙනෙහි කිරීමෙන් පමණක් මෙන්න මේ සෑම අරමුණකම જાතිය දක්වන්න. ඒකට අපි කියන්නේ ධම්මස්ථීති ඥානය කියලා. හැම අරමුණක්ම පිළිట్లా තියෙන මොකේද කියලා දැක ගන්න පුළුවන්. අර ඉස්සල්ලාම අපි දකින්න එකේදී නාම රූප වශයෙන් මේ දෙක දැක ගන්න පුළුවන්. දකින්න හිත නාමේ, මතුවෙන අරමුණ රූපේ. මේ ආකාරයෙන් මෙනෙහි කරන මෙනෙහි කරන යනකොට උනත් සාමාන්‍ය කෙනෙකුට වටහා ගන්න පුළුවන් මේ පුද්ගලයා හෝ මගේ හුස්මේ හෝ මගේ පිම්බීම හැකීම තුල හෝ කිසිම සතෙක් හෝ පුද්ගලයෙක් හෝ එහෙම ගුඪ දෙයක් අල්ලන්න බැරි දෙයක් මොනවාක්වත් ඇයින හැම දෙයක්ම අල්ලන්න පුළුවන්. අරමුණට වශයෙන් අරමුණු කරන්න පුළුවන් කියන විශ්වාසය ඇති වෙනවා. ඒ විශ්වාසයෙන් මෙව්වාගේ જાතිය පටන් ගන්න. යෝගාවචරයක් වශයෙන් බලන්න නම් එතනින් නතර වෙලා බෑ මේකේ තිරේ පිටිපස්සේ දර්ශනේ දකින්න. නිසා ඊතානත්ම සමීපව එක බලනකොට ඒකේ ධම්මත්‍ත්‍ති ඥානයේ කියන පච්චය ප්‍රත්‍යය දැක ගැනීම ඥානේ පාරයි. ඒ කවුරුත් කරන දෙයක් නෙවෙයි. නාම රූප ඔක්කොම මම දැක්කා. ඒකේ තියෙන සෑම සටහනක්ම මම දැක්කා. ඒකේ තියෙන සෑම ආකාරයක්ම මම දැක්කා. මේ තුල මේට වැඩි සමීප වෙන්න මට දෙයක් නැහැ පුළුවන් නම් මම සමීප වෙනවා කියලා කවදාකවත් වෙහෙතරපත් නොවි ඒ දිහාවටම තල්ලු කරගෙන ඉන්න කෙනාට විතරක් දොර ඇරෙනකොටම ඉස්සරලාම ප්‍රවිෂ්ටි ලබා ගන්න පුළුවන්. මේක මේ ආධුනික යෝගාවචරයකට පමණක් නෙවෙයි මාර්ගඵල ඥාන ලාභී යෝගාවචරයක් පවා. භාවනා කරන හැම වෙලාවෙම පරියන්කේ මුලදී අරමුණ පෙර නොදැක්ක ප්‍රමාණයට සමීප කරලා ලං වෙලා බලනකොට ඒ ඒ නාම රූප ධර්ම හැම එකකටම හේතු වෙන්නා වූ ඒ මූල කාරණාව හේතුව පේන්න පටන් ගන්නවා. එහෙම පේන්න පටන් අරගත්තට පස්සේ වැටහෙන දෙයක් තමයි ඒකට හේතු වෙන්නේ නවුකාර දිව්‍යන් වහන්සේ කෙනෙක්වත් කිසිම තේරුම් බේරු කරගන්න බැරි ගුඪ ධර්මයක්වත් නෙවෙයි අර වෙන් කළ දැනගත්තා වූ නාම රූප දෙකක්මයි. නාම නිසාත් නාම පාල වෙනවා, රූප නිසාත් නාම පාල වෙනවා. රූප නිසාත් නාම පාල වෙනවා, රූප නිසාත් රූප පාල වෙනවා. මේ හතර ආකාරයේ පමණයි වෙන විදිහට කියනවා නම් යෝගාවචරය තමන්ගේ වලිගේ අල්ලාගත්ත වෙනවා. මේ සෑම දෙයකටම හේතුව තමන්මයි. ඒකට හැම එකටම හේතුවක් තියෙනවා. ඒ හේතුව අල්ලගත්තට පස්සේ පේනවා මෞංකාර දෙවියන් වහන්සේ තමන්මයි. මේ භංගයක් පමණ වූ මේ ශරීරය ඇතුළත ඒකාන්තෙම දුක්ඛ තත්ත්වය තියෙනවා. ඒ විතරක් නෙවෙයි දුකට හේතුවක් තියෙනවා. මෙන්න මේ දුක්ඛ සත්‍ය දුක්ඛ සත්‍ය වශයෙන් අමීර වුණත් මේ චිත්ත බේත බීමමයි සුත්කෘත්‍යයේ මේ සත්‍ය ඥානය කියලා කියන්නේ. ඉදන් දුක්ඛ සත්‍යන්ති උබ්බේ අනනුසුතේසු ධම්මේසු චක්කුං උදපාදි ඥානං උදපාදි කිය මම මේ දුක හිතාන්ති ඉස්සල්ලා මේ මේ කම්පැනි එකට බාර දෙන්න ඕනේ, ඉස්පිරිතාලට බාර දෙන්න ඕනේ, දොස්තර මහත්තයාට බාර දෙන්න ඕනේ, නැත්නම් ඇකිල රජු වගේ අල්ලපු ගෙදර මිනිසුන්ගේ හුණියන් කෙරුවයි කියලා බාර දෙන්න ඕනේ කියලා මේක අනුන්ට බාර දෙන්න කරපු මේ තමන්ගේ ඥාන ශක්තිය සම්පූර්ණයෙන්ම බූමරංගයක් වගේ කරකවිලා යනවා වැටෙන්න පටන් ගන්නවා මමමයි වගේ කියන්නේ. මේ දුක මතු උනේ විශාල දුක් ආර්ය සත්‍යයක් මතු කරලා දෙන්නයි ඒකට දොර ඇරලා සාදර වෙන තාක්කල් ඒක පිළිගන්නා තාක්කල් කවදාකවත් දුකේ සමුදේ වැටෙන්නේ. ඒක ප්‍රහාණය කරන්නත් බෑ. මොකද ප්‍රහාණය කරන්න අල්ලගන්නේ වෙන කවුද? වැරදි නිගමනයක්. මොකද අර කලින්ම ඇති කරගත්ත සක්කාය දිට්ඨිය ආදී වැරදි කර්ම නිසා සංඥාව චිත්ත දිටි වශයෙන් වැරදිලා තියෙනවා. දැන් එහෙම කිසි දෙයක් වෙන්න සංඥාවට එන්න දෙන්නේ නැහැ. මෙනෙහි කරන්නේ අරමුණමයි අර මෙනෙහි කරන හිතයි අරමුණයි අර වෙන මොනක්වත් මායාකාරී ධර්මයක් නෑ එතකොට තේරෙන පටන් අර ගන්නවා මේක දුකමයි මේක පෙළෙන සුළුමයි මේක සංතාවන ස්වරූපමයි නමුත් ඒකට සාදර වෙනකොට ඒක අවබෝධ කළ යුත්තක් වශයෙන් වටහා ගන්නකොට වෙන විදිහට කියනවනම් මේක දුක්ඛ සත්‍ය බව දුක් ආර්ය සත්‍යයක් බවට මේ දුකට සාදර වෙනකොට මායයක් පසදා හැම එන කරදරයක්ම ඔහු තමයි හේතු සම්පත්තියක් කරගන්නේ. ඒක නිසා බුදුජාණන් වහන්සේ සඳහන් කරනවා ශ්‍රද්ධාවක් ධර්මයේ කෙරේ ඇති වෙන්න නම් දුකක් පහළ විය යුතුමයි. ඒක බුදුජාණන් වහන්සේ මේ දුකට කැමති නිසා හෝ සාපයක් කරනව නෙවෙයි. දුක එනකොට සත්‍යය වෙනකොට මේ දුක මකන්න ක්‍රමයක් හෝ නැති කරන්න ක්‍රමයක් හෝ ඒක නිර්වින්දනය කරන්න ක්‍රමයක් හොයනව නම් පැහැදිලිවම හිතා ගන්න ඕනේ මේ සංකාරය බදා ගැනීමක් කරන්නේ. ඉතින් ඒක අපිට මුලදී කරන්න වෙනවා. මුලදී කරාට අපි තේරුම් ගන්න වෙනවා මේ දුකට මුහුණ දීම තුලින්, ජාතියට මුහුණ දීම තුලින් මේ දුක අපිට දරන්න පුළුවන් නිසයි මේ එන්නේ. දරාගන්න බැරි නම් බැරිලා ඉවරයි. මේක දරා ගන්නවා වෙනුවට ඒ දුකට අර පොඩ්ඩලායි තොලේ කටේ දාන්න පටන් අරගත්තාම සීනි ගන්නදී කියලා. ඔය කට ඇතුලේ දානකොට සීනි කාලා පුරුදු වෙලා හිතනවා සීනි ටිකක් ගන්නයි කියලා කට දානවා. ඒ වගේ තමයි යෝගාවචරය නානා ප්‍රවිද්‍යයට මේ දරා ගන්න පුළුවන් දුක් ආකුවාම තියෙන නිසා නානා ආකාර ක්‍රම හොයනවා. මොකටද මේක විඳින්නේ? ඒක නොවින්ද වෙලා භාවනා කරන්න පුළුවන් කියලා මොකද්ද හිතාගෙන භාවනා කියන්නේ මොකද්ද එකක්? මේ දුකත් එක වැඩ කරන එකක් නෙවෙයි. ඒ නිසා දුක අයින් කරලා දුක්ඛ සාහාරිය සත්‍ය ඉහළෙන් අවබෝධ කරගන්න උත්සාහ කරනවා. එතකොට ඒක ශාක්‍ය පුත්‍ර ශාක්‍ය සිංහ වැඩ පිළිවෙලක් වෙන්නේ. අනුවචනාංශේ අර චතුරාර්ය අවුද්ද දුෂ්කර ක්‍රියා කරපු විදිය උන්වහන්සේ අනුමත කරන්නේ නැහැ. නමුත් උන්වහන්සේ දේශනා කරන්නේ භාවනා යෝගාවචරේ වේවා එහෙම නැත්නම් මිත්‍යා දෘෂ්ටික පාපතරේ හෝ වේවා හැම වෙලාවක දුකේ තමයි පිටලා තියෙන්නේ. Tamange කරපු පව් වලින් එන දුක වලාකන්ද සමුද්‍රය මැද්දට ගියත් බෑ ආකාශයට ගියත් බෑ කොහෙ ගියත් බෑ වැළක්ුවාට වෙන්නේ සංසාර දික් වෙන එක විතරයි. මේ පැමිණි දුක් සංගහයි කියලා අපේ සිංහල කියමනක් කියනවා. ඒ නිසා පුළුවන් ප්‍රමාණය මේ දුක ආත්පතිම තේරුම් ගන්න මේ જાතිය නැත්තම් දුකේ හටගන්ම දකින්ද දුකත් එක්ක පොඩ්ඩක් වෙලා ඉඳ වෙනවා. පොඩ්ඩක් ඉවසන්න වෙනවා. ඒක තමයි අපි ගිය පාරත් මතක් කළේ. අපිට සාමාන්‍යයෙන් කායික දුක් වේදනා පහළ වෙනවා. හිතට දුක් සෝක සෝම දෝමනස පහළ වෙනවා. අන්‍ය වෙලාදී ආපු ගමන් කිපෙන්න යනවනම් අපිට කියනවා කුප්පෑයි කියලා කියනවා. බුදුරජාණන් කියන්නේ අකුප්පාමේ චේතෝ යති මම කුප්ප නැහැ. කිපෙන්නේ නැහැ. මේක ටිකක් වෙලා බලනකොට තමයි මේක කොහේ ඉඳලා දෙන්නේ කියලා දැක ගන්න පුළුවන් වෙන්නේ. මේකට ඉවසීම තියෙනවා. එනිසා දුක්ඛාර සත්‍ය අවබෝධ කරගන්න ඊයත්තා වූ මේ පෙළෙන ස්වභාවය. ඊයත්තා වූ තවන ස්වභාවය. ඊයත්තා වූ මේ සමූහයක් එකතු වෙලා වද දෙන ස්වභාවය. එයත්තාව මේ වෙනස් කරමින් මාරු කරමින් වදෙන දෙන ස්වරූපේ දකින්න නම් තමන් අධිෂ්ඨානයක් ඇති කර ගන්න ඕනේ මේ නාටකම සම්පූර්ණයෙන්ම නටලා ඉවර වෙනකන් ඉවසිල්ල බලන්න. මෙන්න මේ විදිහට බලන ඉදීමේදී සංසාරගත සත්‍යයේ ප්‍රධානම සම්ප්‍රදායකුත් තියෙනවා ආරයකුත් තියෙනවා සහජ ආශයකුත් තියෙනවා මේ જાතිය වළක්වා ගන්න, જાතිය මකා ගන්න, જાතිය හංග ගන්න, જાතිය ඈත් කරලා තියාගන්න. මෙන්න මේ ප්‍රයත්නය තුළ තමයි ගෞතම සිතාත තාපසයා තාපසතුමා ධිකරට මේ ජීවිතෙත් නැටුවේ. මුත් අවසානයේ බුද්ධවත්පාදේ ලබන්න පොඩ්ඩකට කලින් උන්වහන්සේ ලැබුවට පස්සෙම කියන වචනෙන් තේරෙනවා අනේක ಜಾති සංඛාරං සංධා විස්සං අනිබ්බිකං ගහකාරං ගවේ සන්තෝ දුක්ඛා ಜಾති පුනප්පුනා ගහකාරං දිච්ඡෝසී පුනගේ යන්න කාහති. සබ්බාතේ භාසුකා භග්ගා ගහකෝටං විසංකිතං විසංඛාරකතං චිත්තං සංහානං khයමජ්ජකා. මම මෙච්චර කල් මේ සංසාරේ මේක හදන එක බඩුව හදන් දෙලෙව්වා. જાතියක් පස්සේ જાතියක් જાතියක් පස්සේ જાතියක් මම ගියා. නමුත් කවදාකවත් මට හිතුන්නේ නැහැ මේ જાතිය ඇති වුණාට පස්සේ හොයලා වැඩක් නැහැ කියලා. මේ දැනගත්ත ගමන් මෙතන ප්‍රශ්න තියෙන જાතියෙම උප්පත්තියම උප්පත්තියට අපි මේ උපන්දින සාධ පවත්තමින් පැමිණෙන ව්‍යාධි ජරා මරණ දුක් නැති කරන්න හදනවායි කියලා කියන එක කාසියක එක පැත්තක් ගන්න හදනවා වගේ වැඩක්. කාසිය ගන්නකොට පැති දෙකමයි. අන්නේ ಜಾති දුක දැන ගැනීමමයි උන්වහන්සේට මේ සර්වඥතා ඥාණය ලබා ගැනීමට ලොකු හේතුවක් වුණේ නිසා පළවෙනිම කවතිකු උදාන පාදයේදී තියෙන්නේ මෙන්න මේ જાතිය මම දැක්කා. මෙතෙක් කල බෝසතාණන් වහන්සේ කෙනෙක් වශයෙන් පෙරුම් පුරනකොට ජරා ව්‍යාධි මරණ දුක් හොඳට දැක්කා. සතර පෙර නිමිති වශයෙන් උත් දැක්කේ ව්‍යාධි මරණයි. ජරා. උප්පත්ති අහුනේ නැහැ. උප්පත්ති අහුවෙච්ච දවසේම තමයි වැඩේ සිද්ධ වුනේ. ඒ නිසා මේ පැමිණිච්ච දුක පොඩ්ඩක් වෙලා ඉවසලා. වෙනදාට වඩා චිත්තක්ෂණයක් ඉවසලා. මේකේ මුල පටන් ගන්න මට දැක ගන්න ලැබේවා කියන අදහස යෝගාවචරය ඇති කරගන්න. එහෙම ඇති කරගත්තට පස්සේ යෝගා වෙහෙස කරයි. ඒකයි බුද්ධ ඥානanse දේශනා කරේ කිච්චේන මේ අධිගතක්. මම මේක ළඟා කරගත්තේ බොහෝම බලවත් කෘත්‍යයේ. හලන් දාන්නේ ප්‍රකාශ කරනවා. මේ කියලා වැඩක් නැහැ. වැඩක් ඕනේ නැහැ කියන්න ඕනේ නැහැ කියලා හිතනවා. ඒක නිසා කවදාකවත් මෙච්චර ගැඹුරු මේ දුක්ඛාරය සත්‍ය අවබෝධ කරගත්ත වෙලාවක මම ලෝකේ කරන්න පුළුවන් විශාල වැඩක් කරවයි කියලා කවවම කවදාකවත් සම්භාෂණ පවත්වපු කෙනෙක් ලෝකේ කියන්නේ නැහැ. මා දුක්ඛ සත්‍ය අවබෝධ කරා කියලා පාටියක් ධම්ම කියලා එහෙම කවදාකවත් හඳන්නේ නැහැ. දාන දෙයක් නැහැ. දාන කෙනක් ඉවරයි. ඒ මොකද මුල දැක්කා කියලා කියන්නේ ලොකු ඉවසීමක්, ලොකු සාන්තියක්. එතකොට තමයි මේ සමුදයයි දුකයි පිළිබඳව පැහැදිලිව. ඒක නිසා කවදාකවත් මෙච්චර ගැඹුරු මේ දුක්ඛාරික සත්‍ය අවබෝධ කරගත්ත වෙලාවක මම ලෝකේ කරන්න පුළුවන් විශාලම වැඩක් කරවයි කියලා කවවම කවදාකවත් සම්භාෂණ පවත්වන කෙනෙක් ලෝකේ කියන්නේ නැහැ. මම දුක්ඛ සත්‍ය අවබෝධ කරා කියලා පාටියක් දැම්මා කියලා එහෙම කවදාකවත් සඳහන් වෙනවා. දාන දෙයක් නැහැ. දාන කෙනක් ඉවරයි. ඒ මොකද මුල දැක්කා කියලා කියන්නේ ලොකු ඉවසීමක්, ලොකු සාන්තියක් එතකොට තමයි මේ සමුදය දුකයි පිළිබඳව පැහැදිලිව අවබෝධයක්න්නේ මේක පෙර නොඇසු නොවිරු විදිහට දැක ගැනීම තමයි මේ ධම්මචක්කපවත්තන සූත්‍රයේ පස් ආකාරයෙන් වර්ණනා කරලා තියෙන්නේ චක්කුමුදපාදි ඥානමුදපාදි විද්‍යාවුදපාදි පඤ්ඤාවුදපාදි ආලෝකෝදපාදි. ඒ නිසා අපිට ඔක්කොම සන්තෝෂ වෙන්න පුළුවන් අපි මේ මාර්ගයේ තමයි දැන් ඉන්නේ. ඒ නිසා මේ ධර්ම කොටහටත් එකතු කරන්නේ මේ කරගෙන යන විමසීමේ ශක්තියට මේ වැඩේම ඉදිරියට කර ගැනීම සඳහා ශ්‍රද්ධාව, විද්‍ය, සති, සමාධි, ප්‍රඥා කියන ඉන්දිය ධර්ම වඩා ගැනීමටයි. නමුත් ඒ කෘත්‍ය තම තමන්ලා විසින් සම්පාදනය කළ යුත්තක් නිසා අපිම මේක සාකච්ඡා කරමින් නැවත නැවත මතු කරගත යුතුයි. ඉතින් මේ ධර්ම කොටස නිසා තමයි ළඟ තියෙන අත්දැකීමකට මේක ආලෝකයක් වේවා. ධර්ම කොටස ඉගෙන ගැනීමකට ආලෝකයක් වේවා. මේ විදිහට මූල ධර්ම අත්දැකීම් සහිතව මේ වස් කාලෙ ගෙවි යන්නේ ඉස්සරලා මේ කරන අමාරු සටනේ විශේෂ උත්සාහ ගන්න දේ විනාටම ශක්තිය ධෛර්ය බලය ලැබීවා කියන ප්‍රාර්ථනාවෙන් අදට නියමිත ධර්ම දේශනාව මෙතනින් සමාප්ත කරනවා. යත්තාවතාච අම්මේහි සම්පතං පුඤ්ඤ සම්පතං හබ්බේ දේවානුදන්තු සබ්බ සම්පatti සිද්ධියා යත්තාවතාච අම්මේහි සම්පතං පුඤ්ඤ සම්පතං හබ්බේ භූතානුමෝදන්තු සබ්බ සම්පatti සිද්ධියා සිද්ධාර්ථාච නම්මේහි සම්පතං පුඤ්ඤ සම්පතං සබ්බේ සත්තානුමෝදන්තු ආකාදත්තාච බුම්මත්තා දීවානාගාමහිත්‍තිකා පුඤ්ඤන්තං අනුමෝදිत्वा চিරං රක්ඛන්තු ශාසනං ආකාදත්තාච බුම්මත්තා දීවානාගාමහිත්‍තිකා පුඤ්ඤන්තං අනුමෝදිत्वा চিරං රක්ඛන්තු දේශනං ආකාදත්තාච දීවානාගාමහිත්‍තිකා පුඤ්ඤන්තං අනුමෝදිत्वा চিරං රක්ඛන්තු මං පරං ඉදං වූ ඥාතිනං හෝතු සුඛිතා හුන්තු ඥාතියෝ ඉදං හෝතු සුඛිතා හුන්තු ඥාතියෝ ඉදං වූ ඥාතිනං හෝතු සුඛිතා හුන්තු ඥාතියෝ